දැයි ගෞරවනීය මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ හත්වෙනි අටවෙනි දවසේ ධර්ම සාකච්ඡා වශයෙන් බලනකොට අද අපිට මේ පැයේ ඉදිලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා මේක අපේ තුන්වෙනි ධර්ම සාකච්ඡා වාරේ බවට පත් වෙනවා. ඉතින් ඒක පුරුදු ඇත්තෝ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය පටන් ගන්නවා. ඒ අතර වාරේ කාට හරි සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් කරුණාකරලා අර මයික් එක පාවිච්චි කරලා සභාවට ධර්ම සාකච්ඡාවක නාමයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා සාදරයෙන් මතක් කරමින් මම අරවින්දගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස ලෞකික සම්පතින් අඩුවක් නැති නිවස මාර බලකොටුවක් යයි සිතේ. දිගු කලක සිට මාරයාට පිටුපා දිව යන්නට කොතෙක් උත්සාහ කළද නැවත නැවතත් මාර බලකොටුවටම පිවිසෙන්නට සිදුව ඇත. රාග, ద్వේෂ, මෝහ පිරුණු මාර බලකොටුවක තනිව සටන් කිරීම උගහටය. එනිසා වියපත් අපට මායාගේ ග්‍රහණයට નિરાයාසයෙන් යටත් වීමට සිදුව ඇත. ස්වාමින් වහන්සේ අපි කුමක් කරමුද? ආයේ මැරිලා හොඳ වාහනයක් ගන්න එකයි තියෙන්නේ. ලබන ආත්මවත් අඩු ගානේ. දැන් පරණ වාහනේ නම් අමාරුයි. ඒ නිසා ඉක්මනට මැරෙන්නයි තියෙන්නේ. ඒ ਸਰවචනහන්සේ වැඩ ඉන්න කාලේ අම්මා කෙනෙක් හිටියා දරුවෝ 20ක් වදපු කෙල්ලෝ 10යි කොල්ලෝ 10යි. ඉතින් අම්ම බොහොම දීර්ඝමවක් සෝනා කියන නමින් තමයි හඳුල්ලා තියෙන්නේ. ඉතින් පුළුවන් කාලේ දරුවන්ට හරි ගැසලා වස්තු භෝග දීලා ඒ අම්මට හිතුවා ඔය තියෙන තියෙන බෝධලේ දරුවන්ට බෙදලා දීලා ඔය විවේකශීලී ජීවිතයක් ගත කරන්න. විවේකචාරී. එහෙම කරලා මේ ලොකු පුතාගේ දෙට ගියාට පස්සේ ගියට ගමන් සැලකුවාලු. මාසයක් විතර යනකොට ලොකු දුවගේ ලොකු පුතාගේ නෝනා අම්මට කිව්වලු මෙහෙටම වෙලා ඉන්නේ මොකද අපිට විතරද බූදලිය දුන්නේ අනික් කට්ටියටත් එකටනේ දුන්නේ ලොකු පුතාට කියලා වැඩි කොටසක් දුන්නේ නැහැ ඒක නිසා එක තැනකම ඉන්න එක වටින්නේ වෙන තැනකට යන්නේ. ආ ඒකත් ඇත්ත කියලා අම්මා දෙවෙනි පුතාගේ දෙට්ට ගියාලු. එතෙන් ගියාට පස්සේ මාසයක් විතර ඉන්නකොට නොසලකලි. කොහොමම ඇවිදගෙන ඇවිදගෙන යනකොට ටික කාලයක් යනකොට මේ අම්මට තේරුණාලු මම මගේ පණේපයි කියලා මේ දරුවෝ හැදුවට ටික දවසක් යනකොට උන්ට මාව කරදරයක් වෙලා පව් කරගන්න. ඒක නිසා මේක ගැළපෙන්නේ නැහැ කියලා අම්මා උපාසිකාරාමයකට ගියා. එනකොට හොඳටම වයසයි කවුරක්වත් කැමතිුනේ නැහැ පැවිදි කරන්න. වයස වැඩි නිසා. නමුත් මේ අම්මා කිව්වා මට උඹලා වගේ දරුවෝ ඉන්නවා. ඈනියුරුන්ට කතා කළා උඹලා වගේ දරුවෝ ඉන්නවා කරුණා කරලා මාව පැවිදි කරපන් මේ උඹලට මට පින්න පාත යන්න බෑ. මම ගිහිල්ලා යනකොට මේ කුටි ටික සුද්ධ කරලා තියන්න. ඔය සිවුරක් පෙරද්දක් හොදලා දෙන්න. අර මේ කියලා ඊට පස්සේ අර අනුකම්පා බද නෙමේ අකමැත්තෙන් මේ සෝනාව පැවිදි කරා. පැවිදි කරාට පස්සේ මෙයා ඒ මෑණිවරුගෙන් ඉගෙනගෙන ටික ටික භාවනා ඉගෙන ගත්තා. ඉගෙන ගත්තාම ওই ප්‍රශ්නේ මතුවෙනවා කය පණ නැහැ කොන්දරි දෙනවා ආරෙහිමේ කියලා. මේක විශාල කන්දක් අයිනේ ආරණ්‍ය තිබිලා තියෙන්නේ. මේ අම්මට හිතලා තියෙනවා දවසක මේ මෑණිවරු ඔක්කොම මේ පින්ඩපාතට ගියාට පස්සේ මේ කන්ද නගින්න ඕනයි. කන්ද නගින තියා පොළේවත් ඇවිදින්න බැරි අම්මා කෙනෙක් වයසයි. අස්සේ හිතලා තියෙනවා මට විවේකයක් තියෙනවා මේකට ගිහිල්ලා මම මැරෙනවා. මෑණිවරු මහා පැවිදි කෙනෙක් හිටියත් මැරෙනවා කියලා මගට යනකොට මොන තාලෙන්වත් යන්න බෑ. මේ කන්ද හෙල වැඩි. ඊට පස්සේ හතර ගුරෙන් කකුල් දෙකයි අත් දෙකයි අරගෙන උඩට යනකොට දැන් හති. හති කියන්නේ අදින්න බෑ. ඊට පස්සේ අම්මා හිතාගත්තලු කමක් නැහැ. මම විතරයි මේ දුක දන්නේ. මම කොහොම හරි කන්ද නගිනවයි කියලා කන්ද නගිනවත් එක්කම රහත් වෙලා තිනවා උඩදී. අන්න මුදුනේදී එක්ක මැරෙන්න ඕනේ එක්ක රහත් වෙන්න ඕනේ. හොඳටම අමල්ල රහත් වෙලා පස්සේ ආපහු ආවට පස්සේ මෑණිවරු දැක්කලු අම්මා හරි සතුටින් ඉන්නේ කියලා. හැබැයි හොඳටම ඇඟ එහෙසයි. සතුටින් ඉන්න ඊට පස්සේ අම්මගෙන් අහලා තියෙන ඊට පස්සේ කියලා තියෙනවා මෑණියෝ තරහ වෙන්න එපා. මට ආපු ගාය නිසා මම කන්ද නැග්ගයි. එසේ කියලා තියෙනවා මේක කරන්න එපා. අපි වග කියන්න ඕනේ නැහැ මොකක්වත් ඕනේ මගේ කාරණාව, يعني මම කන්ද නැගපෙකේ ප්‍රයෝජනෙ ඉෂ්ට උනායි කියන්නේ. ඊපස්සේ සර්වඥාන්ස ළඟට චෝදනාවක් ස්වරූපයෙන් යනවා. ඊපස්සේ සර්වඥාන්ස හිතාගෙනකොට මේ මෑණියෝ ඒ තිබුණ දුක් කර ගැහැට කරදර මොනවත් ගණන් ගත්තේ නැහැ. අවසාන වෙලාවේ කරන්න බැරි වැඩක් කරන්න ඕනේ. එච්චරයි. කරලා තමයි කන්නේ නැගේ පස්සේ සර්වචනාංශේ වීර්යවන්ත භික්ෂුණීන් අතර පළවෙනි තැන දීලා වදාරුවා මේ සෝනා නැමැති භික්ෂුවට. ඒකට අවුරුදු 100 පැනලා. 100ත් 120ත් අතර ඒක නිසා බෑ කිව්වොත් නම් බෑ. බෑ කිව්වොත් ඊගාදාත්ම හම්බුණත් බෑ. ඒක නිසා අනේ ගෑනු කට්ටිය ලංකාව පච්ච කොටන්නේ පච්චයක් කොටා ගන්න පපුවේ කරනවා නම් දැන් කරනවා නම් මෙතන කරනවා නම් මං දැන් නෙවෙයි නම් කවදද යකෝ මෙතන නම් කොහෙද යකෝ මන් නෙවෙයි නම් කවුද යකෝ කියලා පපුවේ කොටා ගන්න ඒ දැන් එක බැරි නම් කවදාවත් බෑ ඕකට තමයි මායя කියන්නේ gedara නෙවෙයි ඒ නෙවෙයි මාර බලකොටුව කියන්නේ මේ බෑ කියන හිතවිල්ල. අපි ගෙදරින් ගිහිල්ලා ගිහි කිය අතහැරියත් බෑ කියන හිතවිල්ලත් එක්ක යනවනම් ඒ යانے යනද ඌණියමක් ඒක. ඒක කංකටොල්ලක් ඒක. ඒක කරදරයක් ඒක. කරුණා කරලා ওই වචන දෙක අයින් කරන්න නෑ බෑ කියන වචන දෙක ඩික්ෂනරියෙන් අයින් කරන්න. ඒකල ඇති හැකි සංඥාව ගන්න. මෙහෙම ඉන්නව වෙනකොට අපිට අංශභාගය හැදිලා හිටියනම් මේ මොකද වෙන්නේ? කොන්දෙන් බල්ල පට නැතුව ගියා නම් අපිට මොකද වෙන්නේ? ඇහක් පේන්නේ නැති වුණා නම් අපිට මොකද වෙන්නේ? ඒ ඔක්කොම තියාගෙන අපි නෑ බෑ කියනවා නම් ඒ කියන්නේ අපි බුදුහාමුදුරන්ගේ දරුවෝ නෙමෙයි. බුද්ධ පුත්‍රයෝ බුද්ධ දේවතුන්ට නෑ බෑ වචන දෙක නෑ. ඇකි සංඥා විතරයි තියෙන්නේ. ඒක නිසා භාවනා කරනකොට මුස්පීන්තු වචන කතා කරන්න එපා. භාවනා කරනකොට සතුට වචනයක් කතා කරන අපිට වෙන එක දාස බැඩි අපිට ඇවිල්ලාද භාවනා කරන්න පුළුවන් අපිට වෙන්නත් වෙලි පැද්දක් ඉඳගෙන ඉන්න පුළුවන් අපිට වෙන්නත් සක්මන් කරන්න පුළුවන් ඒ ටික කතා කරන්නේ නැතුව අයියෝ gedara බල බලකොටුව කිව්වට gedara නෙවෙයි මාර බලකොටුව මේ නෑ බෑ කියන හිත තමයි. ඕක කොහෙද ඉබ්බත් හුනියම. ඒක තේර දැනග ඉන්නවත් එපා. එහෙම කියන කෙනෙක් එක්ක ආශ්‍රය කරන්නවත් එපා. මොකද බුදුරජාණන් අපිට කිව්වේ හැකි සංඥා ඇති කරගන්න. චක්කෝ නැති බැරිකමත් එක්ක අපායට ගිහිලත් කරන්න බෑ. නිසා මේ හම්බෙච්ච ටික සතුටු වෙන්නේ නැත්නම් මෙච්චරත් කරලා තවත් පශ්චාත්තාප වෙනවනම් මායයට මායя ගහන්න ඕනේ වැඩිලා ඉවරයි. නිසා මේ කරගත්ත ටිකට සමාදන් වෙලා ඉදිරියට යනවා මිසක් ඒ වැටිච්ච තැන්, වැරදිච්ච තැන්, පෙරදිච්ච තැන් කතා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ අන්නේ කර කෙලේශයක්. අපිට තියෙන හැකි සංඥාවෙන් අපි අපේ අම්මලාට තාත්තලාට වෙදි ටිකක් ඉස්සරහට ගියා. අපේ ගුරුවරු අපි මේක බලාපොරොත්තු වෙන නමුත් අපි කඩාගෙන ගියා. අපේ නෑදෑයෝ අපි මේක බලාපොරොත්තු වෙනත් අපි කරා. අපි ඇඟි මෙච්චර කරන්න පුළුවන් කියලා අපි හිතුවේ නෑ කරා. එන්නේ ටික හිතන්න පටන් අරගත්තාම මේ සෝනා වගේ මම හිතාගෙන මේ කතා කරන මේ ප්‍රශ්න ලිපේකන ඥානපරාණයක් කියලා හිතාගෙන මම මේ කතා කරන්නේ මම දන්නේ නෑ. ඒකයි මේ සෝනාවගේ උපමාව දුන්නේ. මම හිතනවා මම වැරදි නම් <laughs> නිවැරදි කරන්න චරිචුරු ගන්න කතා කතා කරන්න එපා. කරගත්ත දේ ගැන සතුටු වෙන්න සමාදම් වෙන්න එතකොට අපිට පෙර ගමනක් තියෙනවා. නැත්තම් ඌඩල්ලට ලුණු ගැහුවා වගේ පස්ස ගන්න. භාවනා කරන පිරිස අතර නැති බැරිකම් කතා කරන්න එපා. ඒක වුණියමක්. ඒක පසුබෑමක්. බුද්ධ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා කියන නම් හම්බ වෙන්නේ නැහැ නෑ බෑ කියන අය. හැකි සංඥාවෙන් යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මෝගරාජ සූත්‍රයේ සඳහන් වන බව ඔබ වහන්සේ විසින් ධර්මදේශනයේදී සඳහන් කරන ලද අනාත්ම ලක්ෂණ පහ කෙටියෙන් පහදා දී එම අනාත්ම ලක්ෂණ භාවනාවක් වශයෙන් වඩන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේ අපට කරන මඟ පෙන්වීමට දීර්ඝ කාලයක් ඔබ වහන්සේ අපට කරන මඟ පෙන්වීම දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමට ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ආ දැන් ඔක්කොම සාදු කියන්න පුළුවන්. තව බණ දෙකක් තියෙනවා. අපි ඒ ටිකේදී ওই ප්‍රශ්නට උත්තර දෙන්න තමයි මේ ධර්ම දේශනාව තියෙන්නේ. ඉතින් බණ දේශනාව ඉවර වුණාට පස්සේ ආයත් කියාවේ අනේ ශාන්ත මොග රාජ සූත්‍රය පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒක තමයි උගාක් වෙලාට කියන්නේ අන දවසේ කියනවා සාංශ දවස් 7ක් හිටියා අපිට මේ කමටහනක් දෙන්න බැරිද කියලා. යන දවසේ ආනවා ස්වාමීන් වහන්සේ මේ උගාක්කල් භාවනා කරා සතිය කිවිවඳ පොඩි මතක් කිරීමක් කරන්න බැරිද නිකන් ආපු එකෙන් නිකන් යන්න බැරි නේද කියලා. ඉතින් මට මේ පොළොව පලාගෙන යන්න හිතනවා මේ දවස් 7ක් බනහලා. ආයසරයක් අහන මේක කිටි කරලා දෙන්න බැරිද ලොකු කරලා දෙන්න බැරිද කියලා ඒ නිසා මම කියනවා මේගොල්ලන්ට රෙකෝඩ් කරලා යනකොට දෙන්න දුන්නාට පස්සේ ඔක නැවත නැවත අහලා තීරුම් ගනි කියලා. ඒක නිසා තව දවස් දෙකක් ඉවසන්නේ මේ බණ වලට අපි මම බලමු. ඒක භාවනාවට කොහොමද නගා ගන්න කියන ඒ ප්‍රයත්නය මම උත්සාහ කරනනම් ඊටු බණවලදී. අපි ඒ නිසා ඊගාව ප්‍රශ්න කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාව පුරුදු කරන්නට පටන්ගත් පසු ඊට පෙර සිටියාට වඩා බොහෝ කුසලයට හැරි සිත කය වචනයේ සංසුන් බව ජීවිතයට ඇතුළත් වී ඇති බව වැටහේ. ඉවසීමද හැකිතාක් දුරට පුහුණු වී ඇත. දැනට භාවනා කිරීමේදී කිසි විටක හදිසි නොවන බවක් දැනේ. අවදා කෙසේ ධර්මය අවබෝධ වුවත් පෙරපින් අනුව සුදුසු විටක ඊට මුහුණ දීමට පුළුවන් යයි සිතේ. එම අදහස මගේ පසුබෑමක් දැයි සිතේ. මෙයට සුදුසු උපදෙසක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. දෙවැනි ප්‍රශ්නය ඔබ වහන්සේ දින දෙක තුනකට පෙර දේශනා කළ පරිදි පර්යංකය කය ඍජු කිරීම සතිය පිහිටුවීම ආදිය සංසුන්ව සිහි කරමින් ආනාපාන සතියට සිත යොමු කර ටික වේලාවකින් හුස්ම දැනෙනවා දැනෙනවා යයි කියමි. ඉන්පසුව ඇතැම් විට මගේ සිත සිරුර තුලට සිරුර තුලටද තියා තනින් තන දැනෙනවා යයි කියමි. පඨවි ආපෝ තේජෝ වායෝ යයි මෙනෙහි නොකර එසේ දැනෙනවායි සිරුරේ කොටස් මෙනෙහි කිරීම වරදක් දැයි තෝරා දෙන තෝරා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා මේ ප්‍රශ්න කරුවේ පළවෙනි ප්‍රශ්න කරුවේ දෙන්න එකට ගැට ගැහුවා නම් පළවෙනි එක නෑ බෑ බෑ බෑ කියලා මේ කියනවා මට එන්න එන්න හැකි සංඥා වැඩිලා තියෙනවා මට ප්‍රශ්න නැහැ මට විවේක වෙන්න පුළුවන් ඉතින් මේ වගේ භාවනා කරන එකම පිරිසක් තුල මේ වගේ විවිධ මත මතාන්තර වැවෙනවා ඉතින් මේ වයේදී පුත්‍රජාන් වහන්සේ විද්‍යවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා විද්‍යවන්තව ඉදිරිය බැලීමටයි මේ ධර්මයේ තියෙන්නේ විද්‍යවන්තව ඉදිරිය බලන්නයි යෝගාවචරය හිත හදාගන්න ඕනේ ඒක නිසා මේ පස්සේ ඒ වගේ වීර්ය හදාගෙන ඉදිරිය බලමිනුත් ඒක හරිද වැරදිද කියලා සැකයක් තියෙනවා. ඉස්සෙක ඉස්සලකනා කියනවා මේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ගෙදර ගියාම මාර බලවේගී. ඉතින් අපි කොහොමද ගැලවෙන්නේ කියලා හිත වටගෙන ඒක පිළිබඳ සැක කරනවා. මේක තමයි ධර්මයේ තියෙන විචිත්‍රත්වය. මේක තමයි ධර්මයේ තියෙන ගැඹීරත්වය. හරි දේ කරද්දී සැක කරනවා. වැරදි දේ කරද්දී සැක තියෙන නිසා අපි අන්ධ භූත වෙච්ච ලයිට් නැති තැනක අන්ධකාරය අත ගන්න පිරිසක්. නමුත් ධර්මයේ ඒකවත් ධර්මයේ අපිට උගන්වන දේ හැටියට මේ පස්සේ කියන විදිහට හිත තැම්පත් වෙනවා නම් ප්‍රශ්න ඔලුවට එන්නේ විවේක වෙනවා නම් ඒක තමයි අපිට ධර්මයට ලැබෙන අනුග්‍රහය ධර්මයෙන් ලැබෙන අනුග්‍රහයත් ඒකමයි ඒ නිසා අපිට මේක එහෙම වෙන කෙනාට නැවත නැවත නිතිපතා වාඩි වෙන්න නිතිපතා සක්මන් කරන්න මේකේ යෙදෙන්න ඉබේම උනන්දුවක් ලැබෙනවා නමුත් ඒ සැකය තබාගත යුත්තක් නෙවෙයි අනවශ්‍ය දෙයක් මේ විදිහට දිගට කරගෙන යන එක තමයි මේ අගය කරන්න ඕනේ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පළවෙනි ප්‍රශ්න පළවෙනිම ඉදිරිය කර ප්‍රශ්න කරු වගේ නෙවෙයි පස්සේ තුන්වෙනිට ඉදිරිපත් කරපු ප්‍රශ්න කරුගේ සාධනීය පිළිතුරක් තියෙනවා. ඉස්සරහට යන ගතියක් තියෙන්නේ. ඒ නිසා ඒක හොඳයි කියලා කියන්නේ. ඒ ප්‍රශ්න දෙවෙනි කොටස මොකද්ද? ඔබ වහන්සේ දින දෙක තුනකට පෙර දේශනා කළ පරිදි පර්යංකය කය ඍජු කිරීම සතිය පිහිටුවීම ආදී සංසුන්ව සිහි කරමින් ආනාපාන සතියට සිත යොමු කර ටික වේලාවකින් හුස්ම දැනෙනවා දැනෙනවා යයි කියමි. ඉන්පසුව ඇතැම් විට මගේ සිත සිරුර තුලටද තියා තනින් තන දැනෙනවා යයි කියමි. අටවි ආපෝ තේජෝ වායෝ යයි මෙනෙහි නොකර එසේ දැනෙනවා යයි සිරුරෙහි කොටස් මෙනෙහි කිරීම වරදක් දැයි තෝරා දෙන්න. ඒකට උත්තර දෙන්න පුංචි තොරතුරු අවශ්‍යයි. ඒ විදිහට සිරුරේ කොටස් තෝරන්නේ ඒ වෙලාවට ඉබේම තුන නිසාද නැත්නම් හිතින් හිතලාද කියන එක වැදගත් වෙනවා. හිතින් හිතලා නම් කරන්න යන්න ඕනේ නැහැ. මෙනේ කරන්න ඕනෙත් නැහැ. හිතන්නත් ඕනේ නැහැ. තමන් ආනපාන ඉන්නව නම් ආනපාන දන්න නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්න. එම කොටස් වශයෙන් මෙනේ කරන්න යෑමේ හිතේ තැම්පත් වෙන ගතියට බාධා වෙනවා. හිතේ වගේ තත්ත්වගත වෙනවා. මෙනේ කරන්නේ ධාතු මනසික කාර්ය වශයෙන්ද කොටස් වශයෙන්ද මොකක්වත් ඕනේ නැහැ. මතු වුණොත් නම් ආකාරයකින් මතු වුණොත් මතු වෙන දේ මෙනේ කරනවා. අර මෙහෙවන්න එපා භාවනා. භාවනාවට කියන්නේ යාට හැදිලා ඉන්නේ කියලා. කවදාකවත් මොනක්වත් දාන්න එපා. දාන හැමදේම මේ චින්තාමේ පැත්ත. ඒතර ප්‍රත්‍යක්ෂේ ඇන හිටිනවා. ඒ නිසා ඇතුළට හිත ගියාම මොනවද පේන්නේ? මොනවද දැනෙන්නේ? ඒවට මෙනෙහි කරන්නත් ඕනේ නෑ. මෙනෙහි කරේ නැතත් ඇතුළේ ඉන්නවනම් පිට ගියොත් තමයි මෙනෙහි කරලා හරි ඇතුළට ගන්න ඕනේ. ඇතුළේ ඉන්නවනම් ඒ ඇතුලේ හිත පැවැත්වීම සඳහා කලියුත්තේ කුමත් ඒ දේ කරන එකයි තියෙන්නේ. මෙනෙහි කිරීමේ වචනේ හෝ මෙනෙහි කිරීම සාකල්යෙම අවශ්‍ය නැති වෙන්නත් ඉඩ තියෙනවා. අතිගරු ස්වාමින් වහන්සේ පහත සඳහන් කරුණු දෙක පහදා දෙනමින් ඊතා කරුණාවෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිහිලිසම් යන බෞද්ධ ධර්මයේ ශුන්්‍යතාවයමද එය වෙනස් නම් වෙනස් වන්නේ කෙසේදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවැනි ප්‍රශ්නය transcendental transcendental භාවනාව ගැන කෙටි හැඳින්වීමක් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. බටහිර වෛද්‍යවරයන් දැන් රෝග සුව පිණිස යොදාගන්නේ මෙම ක්‍රමයද? මේක ඇත්තටම අර ඉංග්‍රීසි භාෂාවෙමුයි සිංහල මාධ්‍යමුයි දෙක අතර කරන්න ගියාම ඇති වෙන ප්‍රශ්නයක්. සරුවචනාංශගේ මේ ශූන්‍යතාවයේ සාපේක්ෂ එකක්. මේකේ වටිනාකමක් නැතුව නෙවෙයි නමුත් අපි හිතන තරම් වටිනාකමක් නැහැ. ඒ නිසා මෙච්චර දුක් ගන්න දෙයක් නැහැ කියන එක තමයි ශූන්‍යතාවය සඳහන් කරන්නේ. නිහිලිසම් කියලා කියන්නේ මේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරීමක්. ඒ නිසා සීදීනසගෙන්වට කමක් නැහැ. හොරකම් කරාට කමක් නැහැ. සතුම් මෙරුවට කමක් නැහැ. මොකද මේ කරන දේ පස්සේ මත්තර බලපෑමක් නැහැ. ඒක නිසා කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියලා අපේ අදමත් තියෙන්නේ. ඒක ඉස්සර කිව්වේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ. නාස්තිකවාදයේ ඉන්න කට්ටිය තමන් කරන දේ පිළිබඳ වග වෙන්නේ නැහැ. ණය වුණාට කමන්නේ සුඛෝභෝගී දේවල් කාපන් ගෙවන්න වෙන්නේ උඹට නෙවෙයි. මරුණට පස්සේ මොකක්වත් නැහැ. එතකොට ඒ කෙනාට බයලජ්ජාවක් නැහැ. සීලයක් නැහැ. ඉන්දිය සංවරයක් නැහැ. ඒක නිසා තිරසනුන් හා සමාන වෙනවා. සර්වඥන්සේ ඉදිරිපත් කරන මේ ශූන්‍යතාවය ඒ වගේ නාස්තික වාදයක් නෙවෙයි. එනිසා වාද කතා කරනකොට බුදුරජාණන්සේ ඉස්සල්ලාම ප්‍රතික්ෂේප කරන්නේ නාස්තික වාදය ඒක අන්තිම අමනුෂයි. කිසිසේත්ම වගවීමක් වෙන්නේ නැහැ. එනිසා නිහිලිසම් කියන නාස්තික වාදයයි ශූන්‍යතාවයයි සමහර පැති වලින් සමානකම් තියෙනවා. ගොඩක් වෙලාට තියෙන දෙක මේ විෂම වීමක්. එනිසා බුදුරජාණන්සේගේ ශූන්‍යත්වය අපි මේ ලෝකයේ පිළිබඳව මේ හිතාන ඉන්න සිලිලාරයක් ඒක නෑ. ඒකේ තියෙන දුක් ගොඩක්. ඒක නිසා ওই බලනවට වැඩිය ශූන්‍ය විදිහට බලන්න කියනවා මිසක් මේක නෑ කියන්න යන්නේ නෑ. බයලජ්ජා මේ කර්මේශා කර්මඵලේ නෑ කියන්න යන්නේ නෑ. කළ කළ දේ ඵලඵල දේ වෙන්නේ නෑ කියන්න යන්නේ නෑ. තියෙනවා. නමුත් මේ ලෝකෙ මෙච්චර හයියෙන් බදා ගන්න එපයි කියන එකයි කියන්නේ. ඒ වගේම ට්‍රාන්සෙන්ඩන්ටල් මෙඩිටේෂන් කියලා කියන්නේ අපේ කාලයක් තිබ්බා හිපි සංස්කෘතියක් සියලුම දක්ෂකම් තියෙන මිනිස්සු ඒ සියලු සැප සම්පත් අතල්ලා නාන්නෙත් නැතුව බස් වලට බුදියාගෙන ඊටාම දුප්පතුන් වගේ ජීවත් වෙන කාලයක් හිපි සංස්කෘතිය තිබ්බා. මේ හිපි සංස්කෘතියට පස්සේ කුඩු සංස්කෘතිය ආවා මර්ජුආනා. මර්ජුආනාවට පස්සේ ඒගොල්ලෝ හිතුවා ඒ රසායනික ද්‍රව්‍යකින් ඔළුව මත් කරගෙන ඔය පැත්තකටලා ඉන්න එක මේ ආතතියගත වෙලා ජීවිතේට හොඳයි කියලා. පරිජෝන වලින් පස්සේ විශාල වශයෙන් මානසික සාහනය වැඩි වෙන්න පටන් ගත්තා, පිස්ස වැඩි වෙන්න පටන් ගත්තා. ඒ ඇතිවෙච්ච හිස්තැනට තමයි ඔය මහරිෂි මහයෝගී බටහිරට ගිහිල්ලා මන්ත්‍රයක් ජප කිරීමෙන් මම දන්නේ ටිකයි මන්ත්‍රයක් ජප කිරීමෙන් හිත හිරිවට්ටගෙන වගේ ජීවත් වෙන ක්‍රමයක් ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා පටන් ගත්තා. ඒ මන්ත්‍රේ කාටවත් කියන්නේ නැහැ. උදේ පාන්දරම කියලා විනාඩි 15ක් විතර මන්ත්‍රය කිව්වට පස්සේ තමන්ගේ හිත තැම්පත් වෙනකොට පොතක් පාඩම් කරත් දවස සැලසුම් කරත් විවේක මනසකින් සැලසුම් කරන්න පුළුවන්. නමුත් ඒක නිවනට යොමු කරන එකක් නෙවෙයි ජීවිතේ සංවිධානය කිරීමට වගේ පාවිච්චි කරනවා. ඉතින් ඒක අර ලිපි සංස්කෘතෙන් ඇවිල්ලා කුඩු සංස්කෘතියට ගිහලා කුඩු සංස්කෘතියෙන් මේ ට්‍රාන්සෙන්ඩෙන්ටල් ගියාට පස්සේ බටහිරට ගොඩක් අල්ලලා ගියා. නමුත් විපස්සනාවක් නෙවෙයි. ඒ සුද්ධ සමතයක්. ඒ වගේම අර මත් වීමක් එක විදිහක මත් වීමක් තියෙනවා. නමුත් මේ දුස්තරිත දුරාචාර නැහැ. පොදු පාවිච්චියකුත් නැහැ. සාමාන්‍ය භාවනා කියන්නේ ඒක මන්ත්‍ර ක්‍රමයක්. ඉතින් ඒක කරපු අය ගොඩක් ඉන්නවා බටහිර නිසා බටහිර පරිශ්‍රණ වලට ඒගොල්ලෝ ලක් කරනවා. දැන් අවුරුදු 25ක 26ක වෙලේ ඉඳලා එළිම විපස්සනා කරපු අය එන්න පටන් ගත්තා. ඒ නිසා දැන් ට්‍රාන්සෙන්ඩෙන්ටල් කරපු කට්ටියයි විපස්සනා කරන අයයි දෙගොල්ලම පරිශනකට ලක් කරනවා. ඒකට විපස්සනා කරපු කට්ටියගේ විශාල පරාසයක මනසේ වර්ධනයක් දැකලා තියෙනවා. ඒක නිසා දැන් ඒ පරිශනවලදී ට්‍රාන්සෙන්ඩෙන්ටල් කට්ටියට වඩා විපස්සනා කරන කට්ටිය පරිශනකට ලක් කරනවා. ඉතින් වාර කාලෙන් කාලයට ලෝකේ සිදුවෙන විශේෂයෙන්ම බටහිර සිදුවිලි වෙනස්කම් ඉන්දියාව වගේ රටක ලංකාව රටක මේ තරම් කැපිපෙන විදිහේ මේ යුග පෙරළුනේ නැහැ. මේ යුග පෙරළුනේ බටහිර ලෝකේ. ඒක නිසා මේ පොත්පත් කියවනකොට නම් හොඳට තේරෙනවා එකින් එකට එකින් එකට මිනිස්සයා මේ ඊතරතර තියෙන ප්‍රශ්න වලින් වෙන් වෙන්න ගිහිල්ලා තව ප්‍රශ්න ඇති කරගන්නවා. ඊතර තියෙන දැනට තියෙන ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා තව ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ සර්වචනසේ ක්‍රමයේ එහෙම මේ ප්‍රශ්නේ ප්‍රශ්නට මාරු කිරීමක් නැහැ. ඒක නිසා විපස්සනා වෙදි තියෙන්නේ ඉන්න තැන ඉඳලා ටික ටික ටික ටික දියුණු කරගෙන යන ක්‍රමය. අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට උඩුසිතේ සිට යම් අවස්ථාවක යටිසිත අවදිවන බව ඔබ වහන්සේ ධර්මදේශනාවලදී සඳහන් කළා. එසේ යටිසිත අවදිවන්නේ කුමන වේලාවකදයි එනම් එම අවස්ථාව හඳුනාගන්නේ කෙසේදයි උදාහරණ සහිතව පහදා දෙන ලෙස ඉදා කාරුණිකව ඉල්ලමි. මේ ආරණ්‍යයේ වැඩවසන සියලුම ස්වාමින් වහන්සේලාට විදුක් නිරෝගී බව හා නිවන් සුව පතමි. මේක ඇත්තටම මතුවෙච්ච උඩුහිත හඳුනාගත්තට පස්සේ තමයි තාම මතුවෙච්ච නැති යටිහිතට යන්න පුළුවන්. එන්නේ යටිහිත අවදි කරන දෙයක් නේ. යටිහිත කොහොමදත් අවදි. යටිහිත කියන්නේ සමාහට නිවන් දැකපු එකක්. ඒක දකින්න බෑ මොකද අපි උඩුහිතේ වැඩවලට අපිට වෙලාමයි. ඒ නිසා උඩුහිතේ වැඩ පැත්තකට කරුවට පස්සේ යටිහිතට ගියාට පස්සේ කොහොමදත් අවදි. ඉතින් ඒක කොතනින්ලා කොතෙන්ද යනවද කියන එක මේ මෙතන ඉඳලා යවිදගෙන ගිහිල්ලා මේ ශාලාවෙන් එළියට යනකොට එලිපත්ත පයින්නකොට කීයකි දැන් ශාලාවෙන් පිට. එලිපත්ත පදිනකම් කීයකි ඇතුලේ කිය. ඉතින් ඒ වගේ හරියටම ඉරක් ඇඳලා පෙන්නඳ එකම උපමානයක් නෙවෙයි තියෙන්නේ. නමුත් සාමාන්‍ය මට්ටමට කියනවනම් ආනාපානයේ දෙවිලා ඊට පස්සේ රූප සංඥාද්‍ය වුණාට පස්සේ හිත බොහෝ විට යන්නේ සම්පූර්ණයෙන්ම අර ඉන්ද්‍රිය සම්බන්ධ නැති අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්වරූපෙට යනකොට තමන්ට මතකයක් නෑ මොකද වෙන්නේ කියලා. නමුත් හොඳට දන්නවා මේ කාලේ දන්නේ නැති වුණාට මෙතෙන් දැනකන් දැනගත්තා මේ ටික දන්නේ ඊට පස්සේ මම ආයෙ දැනගත්තා කියලා අර නොදැන්නෙන කොටස අපි බය කොටසක් තියෙනවා. අපි මේ සැක කරන කොටසක් තියෙනවා. අපි අසරණ වෙන කොටසක් තියෙනවා. ඒක යටිහිතද කියලා තමයි කියන්නේ. ඒකේ තියෙන වටිනකම තමයි යටිහිත වශයෙන් අපි සියල්ලම සමානයි. යටිහිත වශයෙන් ඥාන පිරිමි ભેදයක්, දියුණු නොදියුණු ભેදයක්, උගත් නුගත් ભેදයක් නැහැ. උඩුහිතේ තමයි ඔක්කොම තාරාතිරන් නම්බුකාරකම් ඔක්කොම තියෙන්නේ. ඉතින් අපි අර උඩුහිත ගෙවම් කරන්න තමයි කාමයේ කාම සංඥා, රූපේ රූප සංඥාව ගෙවම් කරුවට පස්සේ යටිහිතට ගියාට පස්සේ වෙන්නේ කොහොදන්න දෙයක් නැහැ ඒක. නමුත් ඒකට බයක් තියෙනවා. ඒකට සැකයක් තියෙනවා. ඒකට යනකොට මේ තණ්හා මාන දිටි නැති වෙන්න නිසා අපි නිවන් දකින්නේ නැත්තේ නිවනට වෛර කරන නිසා. ඒක අවුලෙන් හම්බෙච්ච දෙයක් නෙවෙයි අලුතෙන් අවදි කරන දෙයක් නෙවෙයි කොයි වෙලාවෙත් අවදි වෙලා තියෙන්නේ. නමුත් මේ උඩු හිතේ තියෙන තාරාතිරම් වල මේ මාන්නකාරකම් වල තණ්හාවේ දික්තියේ කොච්චර එල්බගෙන ඉන්නවද කියනවනම් මේ මනුස්සයාට හම්බ වෙච්ච පිරිසුදු යටපැත්ත යටටට්ටුව බලන්න වෙලාවක් නැහැ. දැක්කත් බය හිතෙනවා දැක්කත් කියන්නේ මට මේ සී කල්පනාව නැතුව ගියා මට නොදැනී ගියා මට නිින්ද ගියා මට බය ආවා මට ඒකාකාරීකම ආවා මට අසරණ ගතිය ඇති වුණා කියලා ඒක එනකොට කරප්පන් වෙනවා වක්කාර කරනවා එහෙම නැතුව කවුරක්වත් අලුතෙන් උපයන දෙයක් නැහැ ඒ නිසා ඒක උඩු හිත යටි හිත කියලා කියන්නේ බටහිර මානසිකත්වයේ අපේ තේරවාද ක්‍රමයට එහෙම උඩු හිත යටි හිත කියලා බෙදිලක් ඇත්තේ නැහැ නමුත් හැම කෙනෙකුටම යට දෙනවා නිවන් දැකපු නිකලස් හිත යන්න බැරි මොකද කෙලෙසට ඒ තරම් ආදරේ මේකට ඒ තරම් නීරස කරනවා. එනිසාට කිට්ටු වෙනකොටම අපි බය වෙනවා. කිට්ටු වෙනකොට සරෙන්න පටන් ගන්නවා, වක්කාර කරනවා, කරප්පන් වෙනවා. ඒ ටික ටික ටික ටික පුරුදු කිරීම තමයි භාවනාවේදී කරන්නේ. එහෙම නැත්නම් අලුතෙන් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. මේ උඩු හිතේ අතීත කියන වචන දෙක පටලවා ගන්නත් එපා. ඒක බටහිර මානසික විද්‍යාවෙන් ණයට ගත් එකක්. සර්වඥාන්සේගේ ඉගැන්වීමේ එහෙම උඩු හිතේ අතීත ભેදයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනා කරන විට හුස්ම රැල්ල නොදෙනී ගොස් සිත නාසිකාග්‍රේ තබාගෙන සිටින විට ටික වේලාවකින් කෙලගිලීමක් කිරීමට සිදුවේ. මම කෙලගිලීමෙන් පසුවද පෙර පරිදි සතිය නාසිකාග්‍රේයම පවත්වාගෙන යමින් සිටින විට සිටිවිලිද සිතට එයි. මම ඒවා මගහරමින් සතිය පවත්වාගෙන යාමට වීරය කරමි. ගරු ස්වාමින් වහන්සේ එවැනි තත්වයක් වරහන් ඇතුලේ තියෙනවා කෙලගිරීම සිත අරමුණේ පවතිද්දී යටින් සිතවිලි ගලායෙම ඇතිවන්නේ ඇයිදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නේද ඒ ඇයි කියන ප්‍රශ්නය විසඳන්න තරම් නැත්නම් ඒකට උත්තර දෙන්න තරම් මම සරුවචනක් නැහැ. ඒක ඇති තේරුමකුත් නැහැ. අපිට තියෙන්නේ එහෙම ආවට හිත් කරදර ගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා හිත නොසැලෙන හිතක් ඇති කරන්නේ කොහොමද කියලා. ඒවා තීද්දි සතිය පවත්න්නේ කොහොමද කියලා කිව්වනම් ඇයි කියන ප්‍රශ්නට උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කිසිසේත්ම සාධනීය ප්‍රශ්නයක් නෙවෙයි. මේ වගේ වෙලාවදී මම මම පිහිටන්න ඕන කොහොමද? මගේ ශික්ෂාව කොහොම වෙන්න ඕනද? මගේ ප්‍රතිපදාව කොහොම වෙන්නද කියන එක විතරයි අපිට වග වෙන්න පුළුවන්. මේ ලෝකයේ අහවල් දේ වෙන්නේ ඇයි කියලා අහන්න අපිට අයිතියක් නැහැ. අපිට එහෙම මේ විදායක ශක්තියක් හෝ නේවාසික තත්ත්වයක් හෝ මාණ්ඩු කට්ටු කිරීමේ ශක්තිය කාටවත් නැහැ. උනාට පස්සේ උණයි කියයි ඒක එච්චරයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දේවල් වෙද්දී අපි සත්‍ය පවත්න්නේ කොහොමද? හිත දුක් කරදර ගන්න තු ඉන්නේ කොහොමද? නොසලී ඉන්නේ කොහොමද කියන එක නම් සාධනීය ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න පුළුවන්. ඒ කියන ප්‍රශ්නේ උත්තර දෙන්න ඉතින් සාර්ථකතරි දෙවියන් වහන්සේන කම්ම ඉන්න වෙනවා. ළඟදී එනවා හැබැයි. දේනාංශ ළඟදීම එනවා. ආපු වෙලාව කාටද ඇගේ සරුවච්චන් වහන්සේ මං හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් බාරගනී කියලා. මොකද ඒක සාධනීය නෑ. සාධනීය ප්‍රශ්නන් එවැනි තක්කමුක්ක වල කියදී මම කොහොමද හැසිරෙන්න ඕනේ? යෝගාවචරේ කොහොමද හැසිරෙන්නේ කියන එකයි. මට තේරෙන උත්තරේ තමයි ඌ ආවට සතිය කඩාගත්තේ නැත්තම් අපි බේරිලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කළ පරිද්දෙන් දසමාර සේනාවම බුද්ධත්වයට පෙර සිදුහත් තවුසාට බාධා පැමිණූ බව සඳහන් විය. අවද බුද්ධත්වයට පෙර දස බිම්බරක් මාරසේනාව පැමිණ බාධා කළ බව මා අසා ඇත. මෙම දස බිම්බරක් මාරසේනාව යනු කවරහුද? ඔවුන් ඔවුන් හා දසමාර සේනාව සමානද? අවද මාර දිව්‍ය පුත්‍රයාට දූවරු ලෙස තණ්හා රති රගා ලෙස සිටි බවට මා අසා ඇත. සත්‍ය ලෙසම එලෙස සඳහන් වන්නේ දූවරු ගැනමද නැතිනම් සිතෙහි පහළ වූ තණ්හාවත් රාගයත් රතියත් හෝ රාගයත් වැනි දෙයකටද වසවර්ති මාර්යා මාර්ගඵල ලබා ගැනීමට සිටින අයට බාධා කරනා බවට මා අසා ඇත ඉහළ දිව්‍ය ලෝකික සිටිනා වසවර්ති මනුෂ්‍ය ලෝකයට හැමින අපට බාධා කරන්නේ මක් නිසාද ඔබ වහන්සේට ආසවක්්‍ය ඥානය පහළ වේවා. මොකද මේ කියන එකනට ආසවක්්‍ය ඥානය පහළනවා හරි ලේසි. මේ මේ 10ක් බරසේනා ඉන්නවා. ඒකේ ඔක්කොම ගත්තාම දසබිම්බරක් කියලා කියනවා. ඊට පහළ කොට ඉන්න ආමතුරු ඉන්න කාලේ කියනවා මේ මොනවද මේ බිම්බර කියන එක ඇත්තම කියන්නේ කෝටි ප්‍රකෝටි ආදි වශයෙන් ගියාම හම්බෙන 1.3 33යි වගේ එන ඉලක්කමකට එන වචනයක් බිම්බර කියලා කියන්නේ ගණන් කරන්න පුළුවන් කෙලවර කියන එකයි. බලෑණි 10ක් ඒවට බලෑණියේ ඉන්න බලසේනාවෙකින් ඕනේ ගණක් කියලා දාගන්න පුළුවන්. ඉතින් මේ ඉලක්කමක් කියපු ගමන් අපේ අපිට යන්නේ මේ ඉලක්කම දිගේ තමයි අවදාන. නිදර්ශනයක් කියපු ගමන් මේ උපමා උපමේය ගලප ගන්න බෑ උපමාව අල්ලගෙන ඒකේ දිගපල්ලම අයින්න හදනවා. ඒක නිසා මේ පැත්තට යන්න පටන් අරගත්තොත් පැහැදිලිවම මේ මේ ඉදිරිපත් කරන સંદર્ભයෙන් කරන්න හදන සතිය පිහිටීම නෙවෙයි මේ යන්න හදන්නේ. ඉතිගේ කල්පනා කර කර කල්පනා කර කර දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් මේවා තමයි මාර බලවේග කියන්නේ. මට උත්තර දෙන්න ගියත් අහු වෙනවා. ඒ නිසා කරුණාකර මතක තියාගන්න මේවා කල්පනා වෙනකොට මට උත්තර බඳිට යනවයි කියලා කියන්නේ ප්‍රපංච කරනවායි. කච කචයි කියලා කියන්නේ ඇතුළත කතාව කියලා කියන්නේ. විපස්සනා යෝගාවචරය දැනගන්න ඕනේ මෙව්වට පොහොර දාන්න එපා. මට පොහොර දැම්මට පස්සේ කෙලෝරක් නැතුව පොත් ලියන්න හිතෙනවා. මේ වගේ එක එකනා කියපු කතාවල් කොච්චර දෝ තියෙනවා එක එක්කත් බහනා කරපෙවුන් නෙමෙයි. දුඥානේ කරපු නිසා කියන්නේ මෙන්න මේ 10ක් තියෙනවා. ඒක ඕනනම් කෙලස් කියලා ගන්න. එහෙම නැත්නම් ඒක පුද්දලිය කියලා ගන්න. රූපක මාර්ගයෙන් අපි කියනවා. නිදර්ශන මාර්ගයෙන් අපි කියනවා. කොහොම හරි Tamanට ඉදිරිපත් වෙනකොට ඒකට ප්‍රතිකර්ම කරනවා. මේ ශක්තික පුද්දල ආරෝපණය කරනවාද? එමේ ශක්තිද අපිට අදාළ නැහැ. බලන්න ඉවර කරන්නත් බෑ. ඒකට නිශ්චල උත්තරයක් දෙන්න පුළුවන් තත්යක් නෙවෙයි සම්නික්කර ආත්ම දෘෂ්ටියකින් ඉඳගෙන අහන ප්‍රශ්න. එහෙම කට්ටිය ඉන්නවා ඒ ඇත්තම මිනිස්සුද එහෙම නැත්නම් මේවා මේ කාටුන් චිත්‍රපටියක්ද එහෙම නැත්නම් හෙලෝග්‍රැෆික් චිත්‍රද මේ ඔක්කොම ආත්මාරෝපණයක් කෙරුවට පස්සේ ඉතින් දිගට දිගට දිගට කෙලස් වඩන්න ප්‍රපංච කරන්න අටලවෙන්න උන මේ පඳුරක එහාට මෙහාට දුවන ඒ අහුරු නිසා මතුවෙන හැම උණ කිල්ලක්ම ඇවිලීගෙනම එන්නේ. නිසා විපස්සනා කරන අය, භාවනා කරන අය මේවා එනකොට මතක තියාගන්න කාලේ නාස්ති කරන්න එපා. අපිට මේවා කතා කරන්න වෙලා නැහැ. අපිට තියෙන්නේ කරන හැම දෙයකම සතිය පිහිටුවා ගන්න එකයි. එම් නැතු මේ ඔක්කොමලා ලෝකේ කියන දේවල් අපිට ඔප්පු කරලා පෙන්නලා ති වැඩකුත් නැහැ. පෙන්වන්න පුළුවන් අපිට ශක්තියකුත් නැහැ. එතකොට වෙන්නේ වටිනා කාලේ නාශය. ඒක නිසා මේවා කෙලෙස් විදියට බාරගෙන කෙලෙස් වලට දීලා තියෙන නම් නමුත් මාරේ පස් දිනේ ක්ලේශ මාර මච්චු දේව පුත්ත මාර මච්චු මාර සංඛාර මාර කියලා ඒ සංකල්ප විශාල සංකල්පයක්. ඒක ලිවිච්ච පොතක් සාමාන්‍යයෙන් විසුද්ධි මාර්ගයේ පොතට වැඩිය වැඩි. ඉතින් අපි කරන්න දෙනවා පුංචි කරලා පැත්තක දාලා සතිය පිහිටීම තමයි බලන්නේ. ඒක නිසා මේ අහලා තියෙන ඔක්කොම සාධනීය කරන්න මේ වැඩමුළුව පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් බලන්න එළඹ සිට සීයෙන් ඒ මාර බලවේග පතු වෙනකොට ඊට වැඩිය සතිය ලොකුයි කියලා පෙන්ලා දෙන්න. මාර දත බිම්බරක් මර දැනගෙන හිතේ ඊට වැඩිය ලොකුයි සතිය. අන්නේ කොප්පු කරගත්ත දවසේ ඒ තණ්හාරත් ඉඳන් කියන්නේ කාන්තාවකද නැත්නම් කෙලෙස්ද අවශ්‍ය වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පළමුව මම වම දකුණ යයි සක්මන් කරමි සිතවිලිද විටින් විට පැමිණේ ටික වේලාවකින් ඔසවනවා තබනවා යයි සක්මන් කරනවා යටිපතුල ක්‍රමය ක්‍රමයෙන් ක්‍රමයෙන් එසවෙන සැටි බලමින් සක්මන කරනවා ඒ අවස්ථාවලත් සමහර විට සිතවිලි පැමිණේ මා හිතනවා සක්මන් භාවනාව නම් සෑහෙන්න සතිය පිහිටුවා කරනවා කියලා නමුත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සීමාවක් නැතිව සිටිවිලි ගලා එනවා. මම දැන් මෙතන යයි පටන්ගෙන පිම්බීම හැකිලිම කරනවා. ස්වල්ප වේලාවකින් සිටිවිලි සීමාවක් නැතිව එනවා. සමහර වෙලාවට නැගිටලා ඇවිදින් නැවත සක්මන් කරනවා. ගරු ස්වාමින් වහන්සේ උපදේශක් ලබා දෙන මෙන් දෙපා නමැද ඉල්ලමි. ත්වන් සරණයි. මේ හිතවිලි එනවයි කියන එක එක්කෙනෙකුට විතරක් වෙන එකක් නෙවෙයි හැම කෙනාටම යම් යම් මට්ටවලින් සිදු වෙනවා. ඉතින් ඒ හිතවිල්ල ගොඩක් ප්‍රකට නම් පිම්බි මහැකිලිම අමතක වෙනවා. සමහර වෙලාවට හිතවිලි පිම්බි මහැකිලිම දෙකම පේනවා. සමහරට පිම්බි මහැකිලිම හොඳට පේද්දි හිතවිලි පැත්තකට ගිහිල්ලා පේනවා. ඒ නිසා මේ වගේ සිද්ධි දෙකක් වෙනකොට තමන් අත් කරන ලද කර්මස්ථානයේ තමයි පිම්බි මහැකිලිම අනායාසයෙන්ම තුන එක තමයි හිතවිලි ඒක නිසා බලන්න හිතවිලිද ප්‍රකට නැත්නම් හිතවිලි ප්‍රකටලා අන විමැකිලි බලන්න බැරි. එහෙමනම් හිතවිලි මෙනේ කරනවා හිතනවා හිතනවා හිතනවා කියලා සමහරවිට එහෙම තියෙද්දි පැත්තකට වරින් වර පිම්බිමැකිලිමත් වේ. සමහරවිට පිම්බිමැකිලිම හොඳට පේද්දි පිටිපස්සේ හිතවිලි තියෙනවා කියලාත් වේ. මේ අනුව බලනකොට පිම්බිමැකිලිම ඇතුලේ හිතවිලි බාහිර අවස්ථාවල් තියෙනවා. ඉතිවිලි ඇතුලේ ඉම්බි මැකිලිම බාහිර අවස්ථාවක් තියෙනවා. ඉම්බි මැකිලිම ළඟ ඉතිවිලි දුර ඉතිවිලි ළඟ ඉම්බි මැකිලිම දුර. මෙන්න මේ විදිහට මේ ඉම්බි මැකිලිමේ අජත්ත බහිද්දා දුරේ සන්ධිකයේ කියන එක දැනගන්න නම් මේක හිතවිලිත් එක්ක රණ්ඩු කරන වෙලාව විතරයි බලන්න පුළුවන්. නිසා ඒක භාවනා අත්‍යවශ්‍ය අංගයක්. එක්ක සද්දයක් එක්ක හිටු කරන්න ඕනේ, එක්ක වේදනාවක් එක්ක හිටු කරන්න ඕනේ, ඒක හිතවිලිත් එක්ක හිටු කරන්න. ඒකට හිත වට ගන්න නැතුව බලන්න හිතවිලිද ප්‍රකට. එතකොට ආන පිම්බි මැකිලෙන් බලන්න බැහැ. තමයි පිම්බි මැකිලෙන් බලද්දිම හිතවිලි තියෙනවද? ඉතින් මේ ඔක්කොම බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා. හරමුණක් දැනගන්න නම් ළඟ දුර ඇතුළ පිට වශයෙන් තියෙන බව දැනගන්න. ඉතින් මේ හිතවිල්ලක් අනිතක හිතවිල්ලක් හිතන වෙලාවේදී මම දැන් මෙතනනේ හිතවිල්ලක් හිතන ජීවත් වෙන බව හොඳටම දන්නවා. මැරෙලන්ට බව හොඳටම දන්නවා. ඉතිවිල්ල දන්නවයි කියලා කියන්නේ සීමුර්ජා වෙලා නැහැ. අරමුණු වෙලා. බිම්බිමැකිලිම අරමුණා වගේම ඉතිවිලි අරමුණු වීමත් සතියේට ආහාරයක්. ඒ නිසා ඉතිවිලි ආවයි කියලා ඒක කෙලේශයක්වත් සීලේ අඩුකමක්වත් කාලකන්නිකමක්වත් වැරද්දක්වත් නෙවෙයි. ඉතිවිලි ආශ්‍රය පුළුවන් නම් තමන් දිනු කරපු බිම්බිමැකිලිම බලා ගන්න පුළුවන් නම් ඒක බොහොම විචිත්‍ර විදියට සත්‍ය බලවත් කරනවා. අනිත් එක සක්මණේද කියලා තියෙන කතාව හොඳටම ඇත්ත. ඒ හිචිලි බහුල කෙනාට හොඳට පේනවා සක්මණේ අඩිය තියෙන කොහොඳට බිම්බිම් හැකිනොටදී ගොරෝසු නිසා සක්මන් කරනකොට හිතවිලි එන හැටි. නමුත් සක්මන කැඩෙන්නේ අන්න ඒ ආදර්ශම අරගෙන බිම්බිම හැකිලිම කරනකොටත් හිතවිලි ආවට වෙනකට වඩා පිම්බි මැකිලිම කඩා ගන්න නැතුව ඉදිරියත් එක්ක වැඩ කරන්න පුරුදු කරගත්තොත් එන්නේ එන්නේ එන්නේ දියුණුවක් තියෙනවා. වෙනසෝ හිතවිලි ගැන පශ්චාත්තාප වීමෙන් හෝ ඉදිරියත් එක්ක රණ්ඩු කරන්න කියලා දිනන්න බෑ. අපිට තියෙන හිතවිලි අස්සේ හිතවිලි අතරමැද Taman ගත්ත අරමුණ ආනපාන ගත්ත කෙනා ආනපානේ මේ ඉම්බි මැකිලිම ගත්ත කෙනා ඒ වශයෙන් දිනු කරන්න පටන් අරගත්තොත් ටික ටික ටික ටික අල්ලගෙන යන්න පුළුවන්. ඒකට අර හැකි සංඥාව ඇති කරගන්න. සක්මණෙන් පුළුවන් තරම් උදව් ගන්න. ගරු ස්වාමින් වහන්සේ සතියෙන් සක්මන් භාවනාව වඩන විට කොන්දේ වේදනාවක් ඇතිවිය. එය වේදනාවක් බව මෙනෙහි කරමින් සතියෙන් සක්මනෙහි යෙදුණෙමි. මුළු සිරුරේම වේදනාව නැති වී මේ සිරුර ඊටමත් දුක් දෙයක් බව වැටහිනි. එය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කළෙමි. සිරුර තුලත් පරිසරයේ සියලු දෙයක් ඊටා දුක් දෙයක් බව අවබෝධ වුණි. මේ දුකට හේතුව තණ්හාව බව වැටහුණි. මේ අන්දමට තමා තුලත් බාහිර දේ තුලත් දුක ඇති බව දිගටම මෙනෙහි කිරීම සුදුසුදැයි කරුණාවෙන් පහදා දෙන්න. නැතිනම් සතියේ එවැනි දුක ගැන මෙනෙහි කරන අවස්ථාවක කෙසේ භාවනා කළ යුතුදැයි කාරුණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. එසේම වේවා. මේකෙදි වැටහීමක් වෙලා තියෙනවා කියලා ලිඛිතව තියෙනවා. ඉතින් වැටහිලා තියෙනවා නම් ওই ක්‍රමය තමයි හරි. වැටහිලා තියෙනවා අහන්න දෙයක් නැහැ. ඉතින් මට අනිච්ච දුක්ඛ නාතු වැටේනවා නම් මට සියල්ල දුක බව වැටේනවා නම් ඉතින් ඔච්චරයි අපිට ඕන කරන්නේ. ඊට පස්සේ ආය අහනක මෙනේ කරන්න දෙක. දැන් වතු ටික අබීලා තිබහ නිවුණා නම් තිබහ නිවුණා තිබහ නිවුණා තිබහ නිවුණා කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ නේ කොහොමවත් තිබහ නිවිලානේ. මෙනෙහි කරයි කියලා අලුතක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක මට පේනවා අර මුල් වචන වාක්‍ය ගොඩාක් චින්තාමේ දේවල් ප්‍රත්‍යක්ෂ වශයෙන් හිතාගෙන මට අනිත්‍ය වැටුණා මට දුක වැටුණා මට අනාත්ම වැටුණා කියලා කියනවා. ඉතින් එහෙම නැත්නම් මෙනෙහි කරුවාම මොකෝ නැතුවම මොකෝ. ඒ නිසා මේ මේ රචනය අලුතෙන් ලියන්න ඕනේ. මේක මේ අනිච්චන් දුක්ඛන් කියලා මෙනෙහි කරන්න ගියාද නැත්නම් ඇත්තටම භාවනා තුලින් වැටුණාද වැටුණා නම් මෙනෙහි කරුවත් ඒක නේද දෙන උත්තරේ තමයි තමන්ගේ බඩගින්න නිවුණාට පස්සේ විපාස අතුරුබිල නිවුණාට පස්සේ මෙනෙහි කරන්න ඕනේ නැහැ නේ විපාසෙ නෙමෙන්නේ. මෙනෙහි කරුවා කියලා ඒක වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒක මෙනෙහි කරන්නේ නැතත් විපාසෙ නෙමෙයිලා. ඉතින් වැටුණා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් වැටීම් පිළිබඳ මට අසහකයක් මතුවෙනවා පස්සේ අහන ප්‍රශ්න නිසා. දැන් මේක දිගට කරන්න මෙනෙහි කරමිනුත් කරන්න නොකරමිනුත් කරන්න එන්න තියෙන දෙයක් නෙවෙයි මෙනෙහි කරන්න ඕන පිම්බීම ඇකිලිම ආනාපාන මෙනෙහි කරුවොත් නම් මොකුත් වෙන්නේ නැහැ. නැත්නම් ආපු වේදනාව මෙනෙහි කරන්න මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ හම් වෙනදී මේක අනිච්චම් මේක දුක්ඛම් මේක අනත්තම් කියලා මෙනෙහි කරන්න ගියොත් ඒ કૃතිම වෙන්න ඉඩ තියෙනවා. ප්‍රතිපට්ඨාන සූත්‍රයේ කිසිම තැනක අනිච්චම් මෙනෙහි කිරීමක් දුක්ඛම් මෙනෙහි කිරීමක් අනත්තම් මෙනෙහි කිරීමක් නැහැ. දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍රය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙන වචන තුනම නෑ මේ සූත්‍රේ. ඒ නිසා මේ ඈදිදියට වරදිය දාගන්න එපා. පුළුවන් තරම් සතිය වඩන්න අවශ්‍ය දේ වැටෙහි. එහෙම නැතුව භාවනාව එහෙට මෙහෙට මෙහෙවන්න යන්න එපා. මෙහෙවන්න ගිය ගමන් මේ විදිය සැකමතු වෙනවා. මේ මූලික උපදේශපන්තිය මොනවත් නැහැ. මේ බොහෝම ප්‍රවේශයෙන් මූලික උපදේශපන්ති හදලා තියෙන නිසා නැවතත් මූලික උපදේශපන්ති අහුම්කම් දෙන්න දීලා ඒ සරල ක්‍රමයට යන්න. එතකොට සංකරතය නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවන් මඟ අවබෝධය පිණිස අභිධර්ම දේශනාව දැන ගැනීම කෙතරම් දුරට අවශ්‍ය වෙනවාද පහදා දෙන කරුණා පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. අවද මා පිළිකුල් භාවනාව නිතරම වඩන කෙනෙක් මට වීඩියෝ පාඩය ඒ සඳහා මනා පිටුවහලක් විය. ආනාපාන සතිය වඩා ගැනීම අපහසු බැවින් මෙය දිගට දීර්ඝව කරන එක නිවන අවබෝධයට ආශිර්වාදයක් වෙනවාද පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. අසුභ භාවනාව හරහා නැත්නම් අසුභ භාවනාව මුල් කරගෙන නිවනට ගිය චරිත ගොඩක් සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රාග චරිතයක් නම් එයාට වෙන භාවනාවක් කරන්න බෑ. ඒකට අසුභ භාවනාවෙන් ඒ රාගය මැඩපවත්තලා නැත්නම් රාගය ප්‍රධාන කරගත්ත නීවරණ මැඩපවත්තවට පස්සේ විපස්සනා පාඩට වැටෙන්නේ. ඉතින් ඒකෝට අපිට කියන්න තියෙන්නේ අසුබයෙන් පටන් අරගෙන හිත හැදිලා තියෙනවා කියන එක. එහෙම නමුත් අසුබය සියලු දෙනාටම අනිවාර්ය වෙනවා ළඟට වහනක් විදිහට පෙන්ලා දීලා නැහැ. ඒ නිසා ඒකේ ප්‍රයෝජන තියෙනවා පුළුවන් තරම් ඒ ප්‍රයෝජන දිගේ යන්න. ඊට පස්සේ අසුබෙන් නෙවෙයි නිවන් දකින්නේ අසුබ කියන්නේ සමත භාවනාවක් නිවන් දකින්න විපස්සනාවට අසුබ වඩ아가න යනකොට එක්කෝ ඒ මෙනෙහි කරන කොටාසේ වර්ණයේ කසින යනු අභිභායතන කසින වශයෙන් හෝ එහෙ නැත්නම් මේකේ තියෙන පිළිකුල වශයෙන් හෝ නැත්නම් ආපෝ තේජෝ පඨවි කියන ධාතු කොටස් වශයෙන් හෝ විපස්සනාට දොර වෙන්න පුළුවන්. අසුබිතාවණං සමතේ අභිභායතන කසිනාවණං සමතේ ධාතු මනසකට ආන විපස්සනාවෙත් ඒක නිසා සාමාන්‍ය කෙනෙකුට කියන්නේ අසුභ භාවනාවදී ගියයි කියලා. නමුත් වෙලා තියෙන අසුභෙන් ගිහලා විපස්සනාට වැටෙනවා. ඒ නිසා එහෙම Tamanට වාසියක් තියෙනවා වාසිය තියෙනකන් යන්න. නමුත් මතක තියාගන්න පැහැදිලිව නිවන සාක්ෂාත් කරන්නේ සිදු වෙන්නේ මගේ සමතරමුණකින් නෙවෙයි අනිවාර්යම විපස්සනා. අත් මුල් ටික සුද්ධ කරගන්න සමතේ උදව් වෙන වෙලාවල් තියෙනවා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ අපුද්දෝත්පාද කාලයක පසේ බුදුරවරයාණන් වහන්සේලා පහළ වන බවත් හඳුනාගත නොහැකිව මිනිසයන් අතින් මහත් අකුසල කර්මයන් සිදු වී අනන්ත කාලයක් විපාක විඳින බවත් දහමෙහි සඳහන් වේ. වර්තමානයේ පසේ බුදුන් වහන්සේලා නැතත් රහතන් වහන්සේලා වැඩවසදී උන්වහන්සේලා තමා රහත් බව ප්‍රකාශ නොකරන හේයින් නොදැනුවත්කමින් පෘථග්ජනයෝ අවමන් කිරීම නොසලකා හැරීම ආදීන් කර්මපත රැස් කරති. කරගත හැකි කුසල කර්මයන්ද වළකා ගනිති. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අන්‍යභාවය ප්‍රකාශ කිරීම නිසා එදා සමාජයේ උන්වහන්සේලා හඳුනා ගන්නට ඇත. ඉදිරියට ප්‍රශ්නය ගොනු කරගත නොහැක අප වෙත කරුණාවෙන් සුදුසු මඟ පෙන්වීමක් කරන සේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. කවුරු හරි දීපු ලණුවක් කාලා තියෙන බව නම් තේරෙනවා. කරුණාකරලා මේ දිගේ ප්‍රපංච කරන්න යන්න එපා කිසි තැනකට යන්න. මේ කවුරු හරි උගන්වගෙන යන පචයක් ਬਾගෙට කාලා මේ වමාරන්න හදන. තේරුමක් ඇත්තේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා පසුපුත්‍ර දෙනසට වැමිනීමෙන් අනන්ත අප්‍රමාණ පින් කරගන්නවා. නොදැනුවත්ව මිනිස්සු ගිහිල්ලා අවමන් කරනා වගේම පින් කරගන්න පැත්තකුත් තියෙනවා. එහෙම නැත්නම් මේ රහතන් වහන්සේ පහළ වීම ලෝකෙට මල මල වාතයක්. පතිපුත්‍ර දෙනසන්සේ වරක් පහළ වීම මල කතරදයක්. එහෙම එකක් ඇත්තේ නැහැ. කොහොමඩක්වත් තමන්ගේ චර්යාව පරිසම් කරගන්න අනිතික මේ කවුදෝ ගොනු කරපු ප්‍රශ්නයක් ණයට අරගෙන ඇවිල්ලා අහන්නේ. අනවශ්‍යයි මේ වගේ ප්‍රශ්න වලට කාලය ගන්න එපා. ලිඛිත ප්‍රශ්න එපමණයි. දැන් අපි මේ විනාඩි 45ක් විතර කාලය අරන් තියෙනවා. තව කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් අපේ ධර්ම සාකච්ඡාව ඉදිරිච්ච කාලේ තියෙනවා. ඒ කාලය ලබා ගන්නයි කියලා මම ආරාධනා කරනවා. එහෙම නැත්නම් අපිට මේ වෙලාව තුන වෙන කාලේ තුන තුන්වෙනි පැය එනකන් අපිට ඕන සක්මන සඳහා ගත කරන්න පුළුවන්. නයි විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. අපි නැවත තුනට සාමූහික භාවනාවක් සඳහා මෙතන රැස් වෙනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.